සම්බ්‍රා සම්බන්ධ දෙනාති අද මේක තරමක සරල නමුත් ඉතාමත් ප්‍රයෝජනවත් කියන දේශනාව පිළිපැදීමට බලාපොරොත්තු වන්නේ අද මම තමන්නා මන්දේ අවස්ථාන දවසේ මේකත් අර සබල්පස්සන සෝත්‍රයේ දැක්වෙන භාවනා කරන අනුගමනය කළා මේ සෑම භාවනා ක්‍රමයක් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩයක් තිබෙනවා. මුත්තේ තෝන්තු යෝගී උපාදීතිය. සෑම භාවනා ක්‍රමයක්ම අවස්ථාවේදී පාඩයක් තියෙනවා. ඒ කාර්යය සිංහලවත් මේ වෘත්ති කිසිවක් උපාදාන කරන්නට එපා කියනවා. භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට නම් සිතේ පවන්නා වූ මේ හේතුන් පාදාන ධර්මයන් අයිතියි. නිවනට සිත පන්තන්නේ හේතුන් පාදාන ආකාරක වශයෙන් හෝ සම්පූර්ණයෙන් අයවි සිත විදහස් කරවස්තාව. මේසා මේ මෙතකින් ලෝකේ උපාදී කියන පාඩය අරමුණු කරගෙන අද දේශනා විදිහට බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව කරන ගමන් මේ අයවි භාවනාවෙන් අත්දැක දැක නැත්නම් භාවනා කරමු මේ දේශනාව අහන්නට ඕන. එතකොට උපාදාන කියන්නේ උපාදාන කරනවා කියන්නේ යම් කිසි දෙයක් හෝ කෙනෙක් පිළිබඳව සංගරාවයක් ඇති කරගන්න. සංවේදනයේ කැමැත්ත ආගම කියන්නේ නෙමෙයි. අදීනෝ සමීප අවස්ථාවක් කරනවා කියන්නේ ඒකේ පිටුල මෙන්න සංගයක් හොනේ ධාර්මයක් තියෙනවා මේක තමයි උපාදාන කියන්නේ අර උත්තර දීන උපාදාන ගැන පිටසක් පිටින් පරිමාණනවා කියන කතාවයි ඒ මහත්කේ පිටුලා මේ නිදේශනා පිටසක් කරනවා මේ ආයතන සමහර විට පංචස්කන්ධය සහ පංච උපාදාන සම්බන්ධයෙන් වදින්නේ ප්‍රධානම හේතුව වෙන කොටසක් තියෙනවා සුදුසානමෝ සංසස්කන්ධය සංකෝපාදාන සංකෝපාදාන සංයතිය දෙකක් දෙකක්ද මේකෙන් නැති දෙකක් නැත්නම් සංසස්කන්ධයේ මුලපදාන මාස සංකෝපාදාන සංයතිය කියලා අර්ථකථන කරනවා සුදුසානමෝ මේක දෙන්න අවස්ථාවේ ඉන්න දැන් අවස්ථාවකදී මේකම කිව්වා කියලා සංකප්ප කන්දේ නෙවෙයි මහණෙනි මනෝපාදාන සංවේගය. නමුත් පංචස්කන්ධයෙන් තොරව පංචෝපාදානස්කන්ධය අනාලකට බැහැ. මේ පංචස්කන්ධයේ යම් කිසි සංගලාභයක් තියෙනවා ඒ ප්‍රමාණයෙන් පංචෝපාදානස්කන්ධ බවට අපේක්ෂයි මනින් පංචෝපාදානස්කන්ධ බවට පංචස්කන්ධය සාර්ථකයි. මේ රූපයේ කියනක මේ පංචස්කන්ධයේ ගොඩනගන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ. රූපේකේ මානී උපාදානීය ධර්මයක් ඒ කියන්නේ උපාදානයේ දෙමන පඳුන ධර්මයක්. දුක්ඛත් ඡන්දරාග සංකප්ප උපාදාන. මේ රූපේකේ යම්කිසි සංයයක් නැත්නම් කාමයක් ඇලීමක් වෙනවා. මෙන්න මේක තමයි මානී රූපේකේ පෝරණා උපාදාන. මේ සින්න වේදනාවේ උපාදානයේ පඳුන ධර්මයක් උපාදානීය ධර්මයක්. මේ වේදනාවේ පවස්නාවේ චන්දරාගේ නම් පිළිපියන උපාදාන. සංඥාව සංඛාර විඥානයේ සිටේ ස්කන්ධ උපාදාන නිදාන. ඒකම උපාදානයේ යොමු වන ලාභය දැනෙනවා. මේ වේදේ සංස්කාරයේ ස්කන්ධයේ කෙනෙකුගේ පිටතට සංඥා පෝරාජය තිබෙනවා ඒ ඒක තමයි මේ ස්කන්ධ සංස්කාරාන ස්කන්ධ බවට පත් වෙන්නේ. එතකොට මෙන්න කෝටි රෝගිය උපාදයේදී නිරෝගී කිසිවක් උපාදාන කරන්න දෙපා කියන්නේ සත්‍ය අර්ථය සමාජයේ පංචස්කන්ධ ලෝකේ උපාදාන කරන්න දෙපා කියන එක. ඒ මනස් කරන්නේ නිරෝගී කවර දෙයක් කවර ආකාරයකින් උපාදාන කරන්නේ ඒ සෑම කෙනෙකුම සිදුවන පරමාර්ථ වල ධර්ම ක්‍රියාවලිය අන්තිම වශයෙන් සමාධියෙන් සංස්කෘතික ලෝකයේ සමාවිතින් සිටින ආකාරයයි. මේ සම්ප්‍රදායයක නිදෙන් සම්පූර්ණ දෙයක් ගන්න කියන්න පුළුවන්. ඒ නිසා මේ බාහිර සංස්කාර සම්බන්ධ නිදේවා ඒවා කෙරෙහි උපාදානයේ නැති වෙන ආකාරයට දැන් සුද්ධ පස්තර ගන්න ඕනේ නැත්නම් දැන් බොහෝමනේ අතීතයේ අයිනාගෙන ඒක උපාදාන කරගෙන කටයුතු කරනවා. අතීතයේ කියන එක කවදාවත් කියනවා දැන් අත්නා දොඩක්න ලාභය මේ අලාභයක් නැත්නම් සතුටුම නෑ. ඒ වගේම අපි සිතිවිලි ඇති කර ගන්නා විට ඒ සිතිවිලි ඇති කර ගන්නා වර්තමාන ස්වභාවය ඒ අතීතයේ පිළිබඳව සංස්කාර සම්මත නාම සංස්කාර ධර්ම ටික ඇතිවෙන්නේ මෙතියාම හැර අතීතයේ කියන එකක් විශ්ව අවබෝධ කරගන්න. අතීතයේ කවරදයක් අපි දෙයක් කළා. ඒ දෙයක් කරන්නේ ඒකමනේ මොකද වර්තමානයේ ගැන ඉතිරි ඒක ජීවිත කරන අවස්ථාවේදී නාම ධර්ම ටික තමයි ඒකට ඇදී නැති යන. ඒක කර අතීතයේ කියලා දෙයක් නෙවෙයි. මේ සත්‍යය පරිච්ඡම දෙකට කාලදී අවබෝධ වෙනවා. අතුරු දේශාන් කියන්නේ මොනවාද? අතකරිමාන දෙය අතරින් අතීතන් නාම මතමියේ. අතීතයට පසු සිද්ධ වෙන දේවල් නිසා. අතීතයෙන් මොනවාද හරින්නේ? දැන් අනාගතයේ ගැන යම් කිසි කෙනෙක් අපේක්ෂාවක් බලාපොරොත්තුවක් සදාන්ති කියනවා ඒ අනිත්‍යයක් නෙවෙයි ඒ අනාගතයේ ගැන හිතන විට පහළ ඒ හිතන අවස්ථාවේදී වර්තමාන ස්තරයේ පහළ වෙන නාම ධර්මයන් නාම ධර්මයන්ගේ ඇති වෙන ක්‍රියාවක් පමණයි මේ අදහස් කරන්නේ අතීතයේ ගැන අතීතය සැලසුම් සඳහන් කරලා ප්‍රතිසංසාරකට ලබා ගන්න ඕනේ නැත්නම් අපි දෙන්නේ කටයුතු කරන්න ඕනේ උදාව කියලා නෙවෙයි කියන්නේ. අපි මේ කතා කරන ධර්මාද ධර්මයන් මත කරදීම. ඒ නිසා අපි කියන්නේ අපි කල්පනා කරනවා නම් ජීවිත කරනවා නම් මේ ජීවිතවලදී ඒ ජීවිත කරන වර්තමාන ක්ෂණයේ නාම ධර්ම නාම සංස්කාර ධර්ම ඇති නැති ආවම ඒ නිසා අනාගතයේ කියන එකක් වර්තමානයේදී නාමයි. නිසා අනාගතය සම්පූර්ණයෙන් අත්හරින්න ඉඩයි. අතීතං නාමාවමේ නාස්තති සංකේ අනාගතං කියලා ඉස්සරහටම කියන අනාගතය සම්පූර්ණයෙන් අත්හරිනවා. දැන් කියන්නේ වර්තමානයේ. අර වර්තමානය අත්හැරින්න මුදේ මුදපත්කෝ මන්නේ මුච්ච අතීතය අත්හරින්න අනාගතය අත්හරින්න නැද අත්හරින්න ඉතින් මේක වර්තමාන සිහිනේ තමයි අපිට ඇහැට රූප දැකලා රූප පිළිබඳ සිහිනේ නෑනේ. අනස්සත්තහල ඒ පිළිබඳ විස්ස සංස්කාර බලන්නේ. නාසයේ දමිතුන දිවට රස්සේ කායේ ස්පර්ශ සහ මනසේ විවිධ ධර්මාරම්මන අනුවේ මතින් යනතා චිත්ත සංස්කාර ගැනීමක් පිළිගෙන අපි මේ මොහොතේ ලැබෙන දේවල් වර්තමාන සංස්කාර ධර්මයේ කතා කරනවා. ඒතර මේ කියන්නේ දැන් අපි අත්හරින්නට යන්නේ ඇහැට පෙනෙන රූප මේවා නිසා අපට තිබුණු අයිතිය අපට ඉගෙන ගන්නට ඕන. අතීත සංස්කාරයේ ඇහැට පෙනෙන රූප දැකලා ඒ රූප කෙරේ ඇලෙනා රූප කෙරේ ගැටෙනා රූප කෙරේ සමානට ඊර්ෂ්‍යා කෝප වෛරයෙන් දෙන්නම් ජනිත කරගත්තා ඊට සංස්කාරයන් ජනිත කරගත්තා මේ නිසාම මේ හැදෙන රූප අපිට දුක් සංඥාවක් බවට අපි නැවත නැවත නැවත නැවත සංස්කාර සංස්කාරයෙන් බරින් බරින් යන සත්‍ය දුක තමයි පත් වෙනවා පත් කරා මේ ඇඟට තියෙන සෑම රූපයක්ම අවිද්‍යාවකට බැඳගන්න ජරාකට පත්තල ව්‍යාධිකට පත්තල මරණයකට පත්තල සතර අපායට කරන සීල ලෝකයට ඇතුළත් සංස්කාරයේ නිබන්ධන කර නීති මහා දුක්ඛ සාධිතයක් කියන අවබෝධය නැතිවන්නට ඕන. ඇහැට පෙනෙන රූපේ නම් සිතාගයක් නම් සිතාගයක් තමයි ඒකතුලිනා. මේක ක්‍රියාත්මකවන්නේ අන්තිජානේ ඒකාන්තයෙන් දුක්ඛ සංවේදකයේ මේ දුක්ඛ සංවේදකයේ දම්කෝ පරිදාන දුක්ඛ සංවේදන හරියට පහකට සංස්කාරාණී කලේ දෙයයි කලේ දෙයි. මේක අවබෝධයෙන් ඉවරේ ඉතිරියට ඉස්සරහට තියෙන දුක නිසා ඒකට ඇවිල්ලා ඇවිල්ලා ඒවා උපාදාන කරගෙන කටයුතු කිරීම නිසා අපි මේ දක්වා සංස්කාරය තුළ ඇවිල්ලා ඇවිල්ලා ආවා අපි මේ යන්නේ නම් යන්නට නම් මේ සංස්කාරයේ විස්තර කීමට හේතු වන මේ දුක්ඛ සංවේදකයේ සම්පූර්ණ අයිතිම කරන්න ඕනේ ඇහැට පෙනෙන රූප කෙරෙහි මගේ කිසිම සංඥාවක් මන් දැනියාගන්නේ සියලුම සම්පූර්ණ අත්කරින අත්කරින අත්කරින දෙන්නා. කනට ඇහෙන මේ සෑම සබ්දයක් නිසා මේ සබ්ද වලට ඇලුනා නම් මේ සබ්ද වලට ගැටුණා නම් ඒ ශබ්දය අරමුණු කරන විවිධ චිත්ත සංස්කාර ධර්ම සමාලයකට තුලින් ගලායාමක් තිබෙනා නම් ඒ සෑම චිත්ත සංස්කාර ගලායාමක් තුලින් තිබෙන්නේ නැවත නැවත බලය ලබා දීමක් සංස්කාරයේ දුකට සැබදීමක් මේ සංස්කාරයේ පුරා අපේ සසරේ හැදී සිටින විවිධ දුක් වෙන බව කළා ඒ ලෝකයේ අපේ විකාරවල අපේ අපාය විවිධ විවිධ තැන්වල සැතරේ සැතරේ ඉතිරි ඉතිරි මේ දුක් සංකල්ප කර කර ආවේ මේ සබ්ද අල්ලාගේ ඊමට සංදේ භාවයෙන් දැනුම්සා ඇලුම්සා මෙන්න මේ සබ්ද කියන්නේ සබ්දය කියන්නේ නිකාන්ත වශයෙන් දුක්ඛ සංවේදකය මම මේ දුක්ඛ සංවේදකය ප්‍රාණය කරන්නේ මට අවශ්‍ය සංස්කාරයේ ගමන දෙන්නේ නිවනවද දෙන්නේ ඒ නිසා මේ සත්‍යකේදීන සම්පූර්ණම සංගරාගේ සම්පූර්ණම අයින් කරනවා අයින් කරනවා අයින් කරනවා නාමයෙන් දැනෙන ධර්මස්වත පිළිබඳ යක්ෂ දිනන්දරාගය තියෙනවා නම් ඒ ආකාරයෙන්ම ඒ සම්බදාගේ වලින් අපි සතරට සතර දුකට ඇද ගැනීම අත දැනෙනවා. යාත්‍රාපේ ඇත්තෙනා යාත්‍රාපේ ඇත්තෙනා ව්‍යාධි මරණක පාදයට ඇද ගැනීම සතර දුකේ නිමක්න කෙරේවා. දුකට දුකෙන් ඉන්නේ මේක තේරුම් ගන්න. මේවත් පස්සට පස්සට දෙයක් කියලා විතර මුලාවේ මුලාවට පස්සට පිටියට නිමිතිවල ව්‍යාකරණ දෙකයි ඒ නිසා අනන්ත මේ නාමයට දෙන ධනතෝල දෙලේ කරන්නාව සංග්‍රාමයේ මුලින් අයිනිතේ. කිසිමයි මන්නේ සිතේද මේ ධනතෝල දෙලේ නෑ මම උත්සාහ කරනවා කියලා පාරින්නේ. මේ මොකක්ද? විවිධ දෙන වාසු තියෙන මේ රටේ පැවිලා තව කුෂ්ණාවෙන් යුක්ත පරිසරයක් විචිතාකාර සාමුදාත්මක යන්ත්‍රකම් බලන්නට ඇති කරලා තිබුණ කරලා මේක වේදනා දේවල් එකින් බැදී නිසා සංඛාර වැඩිලා දුක් සංදේශකේ පහළ වුණා නැවත නැවත දෙන්නේ ඒක නිරෝධන නිරුද්ධ විවා ආශ්‍රේ ක්‍රියාකෝ නිනාම සංස්කාර බලන්නේ අන්තයෙන් මාර්ගයෙන් නැතිලා ඉල්ලා යන නිසා අපි දුකට සම්බන්ධලා සංස්කාරයට සම්බන්ධලා මේක ඒකාන්තයෙන් දුක් දෙකක්යයි ඒක නිසා මේ දුක් සංවේදකය අයින් කරනවා මට අවශ්‍ය නම් ආවෝ කරන්නේ මම යන්නේ නම් සත්‍යයේ විපස්සනා කරන දුක් සංවේදකයේ ප්‍රමාණය කෙරේ මම මේ කියලා අයින් කරනවා අයින් කරනවා අයින් කරනවා ප්‍රමාණය කරනවා පැත්තට දාන කරන්නේ කායත බැරි තත්ත්වය. මේ වේදේ තත්ත්වයට ඇවිල්ලි දෙකින් නිසා මේකේ බඳින විතර කරන කරන විතර ගන්න කිසිම නැතිනම් දෙකක් පමණක් තියෙනවා. මේ කායත මේ තත්ත්වයට ඇවිත් නිසා සමහරවිට තේජ ලෝකයෙන් වැටෙනවා. සමහර විට කලකට අපායට දෙමින් වැටෙනවා. සතර දුකේ මක්න කරන්නේ මේ කායත බැරි තත්ත්වයට දෙන්න. සුළු මොහොතකට සුළු ආස්වාදයක් දෙන්න. ඒ ආස්වාදයේ නිසා ඇතිකර දුන්නා වූ සතර දුක කියන්නේ බෑ ආස්වාදයේ ඉතිසර සුදුරතරම සුළු දෙයක් නම් ඒ ආස්වාදයේ ඇතිකර ගන්නාගේ නිසා පහළ වූ දුක් සත්‍යය නැත්නම් මාත ඇතුළු දුන්නේ විදිනන දුක් ප්‍රමාණය මේ මහා විශ්වයේ තියෙන ආස්වාදයෙන් තමයි මේ ඇතිවන සමාජ මතයෙන් නමුත් සත්‍යයයි ඒ නිසා සත්‍යයෙන් පවත්නා වූ නිසංතරාගය මම සම්පූර්ණයෙන්ම අයින් කරනවා. මේවා කතාගෙන ඉන්න මේවා නරවන්න වෙන මේවා පිට පිළිකරන ඉඳලා අවදාර විමානයකට මම මේ අත්දැකීම් අවසාන දවසේ විදේශනේ ආන අහලා නිවෙන්නේ මේ නකාස්ථා කරන්න ඕනේ කියන අපේක්ෂාව ඇතුව මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ චන්දරාජ සම්පූර්ණයෙන්ම කරන්නේ මනසේ තරන්නේ කාන්තාවෙන් දුක ලෝකේ කවර තැනක කුලි ආකාරයෙන් මනසයන් අරෝපාද ලෝකෙ මුළු ලෝකෙතන මනසයන් පවතින්නේ නැතුලා දුක්ඛ නිරෝධ සත්‍යමානව ඇති දුක්ඛ නිරෝධ සමානව නිරුද්ධයි නැතිවන්නේ නැතුලා මනසේ පැවැත්ම යන්තම් දිනන ඒකම දෙයක් වෙනවා මනසින් අපි මේ දේවල් අල්ලාගෙන නැත්නම් ලගන දුකේ මල්ලන් දැනුවා ඒකෙන් නිමිති ලෝකෝ ඉතින් කරකටේ කියන අතරගෙන ඉතින් ලෝකේ අල්ලගන්න ඉතින් ලෝකේ අල්ලගෙන ඒක කොහොමද පරිත්‍යාගය වෙනවා එක්කතේ ධම්මස්සෙන්ද දීවරත් මංගලෝ මේක ධර්මයක් සුදුසුකේ ලෝකයේ මූලාවෙන් තමයි පස්සෙන් මේ පිටට කියන පිටකේ පවර්ණා උත්සංගලාභය අපිට තේරෙන්න ඕන සම්පූර්ණම අයින් කරේ දෙයක් කියලා. විදේශ අධික සම්මේලනයක් දැන් නිසා මේ කියන මේ ආත්ම පිළිබඳ කියනා වූ සත්‍ය ධර්මවල කොටස ධර්ම පිළිබඳ බවනා වූ සංග්‍රහයෙන් සම්පූර්ණයෙන්ම අරිණී කරනවා කියලා දැන් කරන්නේ. දැන් සමාජයේ ඉතිරි බයෙන්නේවා නිමානේ කියන කාරණා සමාජය අනාගතතාව ප්‍රස්තාව පිළිබඳව මුන්තේ යම්තා මිත්‍යවතේ නැති කරන ඇති නම් මේ නියමයෙන් දෙන අපට අතහැරලා යුතු යාවන දුනියක් කරනවා දෙනවා. අත්‍යවශ්‍යම දැනගන්න කතා කරනවා නම් මරණ මොහොතේ කාර්යයෙන් නියමයෙන් දෙන සියලුම දේ අතහරින්න වෙනවා වෙනවා නැතිසින විකල්පයක් කිසිම දෙන්නේ නැහැ. අපි කියන්නේ අපි චිත්‍ර බලවල දෙන්නකෝ නැතේ මිත්‍රයෝ යාළුවෝ දෙවල් දෙවල් විතරක් ඔක්කොම දේවල් මේ ඥාති මිත්‍ර අම්බලන් විරුද්ධ දෙන්නම් ඇත්තට කියලා. මේ අලුත් අම්බලන්කට දැන් මෙන්න දෙන්නේ. මේ අම්බලන්ගෙන් දෙන අය ඔක්කොම දේවල් ඇත්තට ගන්න දෙනවා. නිතරම අතහරින්න දෙනවා. මේ ඇයිගේ ඇලීම නිසා මේ ඇයිගේ බැඳීම නිසා මේ ඇයිගේ ආශාව නිසා ආදරය නිසා අපි සත්‍යයේ දුකට පත් වෙනවා. දුක් සංවේගකයට ක්‍රියාත්මක වෙනවා. විඥානයට නම් මේ සියලු සංස්කාර ධර්ම සිතින් අතහරින්න නැතුව පරිදි සම්බන්ධය කරනවා කියලා කියන්නේ. සිතින් සම්පූර්ණයෙන් අතහරින්න නැතුව විඥානයට බෑ. මේ අයතේ කියන දැනීම, ඇලීම, සංවේගාවේ සියල්ලම දැන් මම සම්පූර්ණයෙන්ම අත්හැරෙනවා අත්හැරෙනවා අත්හැරෙනවා මොකද හේතුව මේ අයිතිය බැරි නිසා බැරි නිසා මට නිවන් යන්නට බෑ මට අවශ්‍ය මේ ජීවිතයේ මේ නිවන් අවබෝධ කර ගැනීමට ඒ සඳහා මේ අමාර්ගය අවබෝධ කරගෙන මාර්ගය අවබෝධ කරගෙන මේ ධර්මයෙන් නම් ඉවත් කරන්නයි කියලා ඒ කියන්නේ සම්පූර්ණයෙන් කරන්නේ සමාන මේ පිටරමින් අනිත්‍ය ලෝක ධර්මයේ රූපාවත ලෝක අනුභවත ලෝක සාම ලෝක රූප ලෝක ආයම ලෝක මේ ලෝකේ කොයි තැනක පැටලෙනවා ප්‍රතිසන්දි විඥානයේ මරණයට පස්සේ පාරණ විඥානයේ ඊටවල පාරණය ඒ ඒ විඥානයේ අනුකූල පස්සක්තියට අනුකූලව රූපස්කන්ධයක් ඇතිවෙන බවල රූපස්කන්ධයක් ඇතිවෙනවා මේ රූපේ තම මේ නාමයේ කීයේ සත්‍යෝ කීයේ බවලදී අල්ලන මොහොතේ මගේ ලෝකයට ආස්ථාපනා මේ සියතම ඇලෙනවා සත්‍යේ සත්‍යාදිනමනි අපේ කාමලෝකයේ ගිය රූපයේ ගිය රූපලෝකයේ ගිය අරූපලෝකයේ ගිය ඒ කුලියෝ වේදනා ප්‍රතිසං විඥානයේ සායිතේ නාම ධර්ම රූපකාරී ලෝක රූපකාරී කියන මේ රූපනාම දෙකම අවිද්‍යාව නිසා මුලාව නිසා මම කියලා මගේ කියලා අල්ලන මේ කිසිම දෙයක කිසිම ආකාරයේ මගේ සිතේ පැවැත්මක් නොතිබිය යුතුයි මේ රූපස්කන්ධයේ පැවැත්ම කිසිම දෙයකට නොතිබිය යුතුයි මේ සියලුම ලෝකෙම පයින් මහාන වේලා සම්පූර්ණයෙන්ම කරලා කිසිම ලෝකයක මාතන අපේක්ෂාව තියාගන්නත් එපා දැන් මට බයයි මම දැනට පංචස්කන්ධය ලෝකයේ තමන්ගේ රූපස්කන්ධය මේක තමයි ඇලෙන්නේ මේක තමයි මේක තමයි දැනෙන්නේ මේ රූපස්කන්ධය තමයි බොහෝ දෙනා බලන නිසා මම කියන්නේ මගේ කියන්නේ දැනෙන්නේ කියන්නේ මිනිහ කියන්නේ සත්‍යයේ ජීවිතයෙන් ගාමී කරන්නේ ඒකේ ගාමී කරන ප්‍රතිවිරුද්ධ දැනෙන්නේ කඩේ කරන්නේ ඒකේ කඩේ කරන්නේ සංස්කාරය පුරා ඒකේ හරියට කියන නිසාම සංස්කාරවලට මුදින්නට අපෝසත් වුණා දැරෙනවා. මේ ජීවිතයේ පිටත් මන්නන්නට බලාපොරොත්තුවක් තියෙනවා මේකයි මේකත් දෙවියන් පැහැදිලිවම අවබෝධයේ දැක්කාන් පස්නාමියයි කලින් බැලුවා මේ කයතුලේ තියෙන දහතර කොට මියගේ ඇත්තකින් දැක්කා. මේ රූප සංකේතයෙන් ලක්ෂණ දෙන්නේ මෙලෙවි දැනදලා ගොඩක් නේදනේ මම මගේ කියලා ගැටියක් අතලේ කියලා දැන් කල්පනා කරනවා. මේ අමින් ඇතුලේ තියෙන මෙලෙවි දැනදලා ගොඩක් අල්ලන්නේක් සයින් පාරයන්වා විසිටුතෝ අතිශයින් සුබදවන්නා වූ අතිශයින් පිළිපෙළෝ. මෙලෙවි හැටියේ මම කියලා මගේ කියලා ආතලේ තියෙන මහා නෝරතම මේක අයින් කරන්න ඕන. මේකට ගෑනි මේකයි කරන්නේ. මේ කය වෙනස් කොයි මනසේ නිවන් සරණ නැති වෙන්නේ ප්‍රතිකාරයේ දාතේ ජීවිතේ ජීවිතේ දක්වා පිළිද පිළිද අවස්ථාවලද විපරිණාමී විපරිණාමී කියන්නේ මේ තත්ත්වයට පත්වනා ජීවිතයේ ඒ කියන්නේ කාර්යයේ කාර්යවත්තාවට වෙනස් වෙනස් ස්වභාවයක පත්වන අනිත්‍ය යන මේක වශයෙන් මානවයට පත්වන මෙවැනි අනිත්‍ය කියන්නේ මේ රූපයන්ගේ දැනට රාජ්‍ය සංඛ්‍යා පාදයක් කියන ඒක තමයි ගොඩනගන්නේ මොකද දැන් තියෙන සිතේ රූප ඊළඟ මොහොතේම සම්පූර්ණයෙන්ම නැතිලා රූපය යනවා. මේ දැන් තියෙන රූපවලට යම්කිසි චන්දරාගයක් පිටකරන්නේ ඒ මොකද ඒ ඇතුළේ නැතිලා යන විරුද්ධ ස්වභාවය මොකක් මොකද කියලා. මේවා ඇයෙන්නට දෙයක් නෙවෙයි. මේවා ඒ සංදේ බැඳෙන්න දුක දෙයක් නෙවෙයි. මේ ප්‍රාණියේ මේ ලෝකයේ මිනිස්සුන්ගේ තරන්නම් දෙන්න ලබා ගන්නට මේ ජීවිතේ පුරා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මානවීය බලයේ බැරි සිටීම මේක සත්‍යයක්. අසුරුදාන ක්ෂණයක් ගන්න කරන්නේ. ඒ තරම මේක දුක. මේ දුක සත්‍යයක් මේ දුක් සත්‍යයේ තේරුම් ගන්න බැහැ. තමයි ශරීරයේ මානසික දුකක් දුක් ලබාට ධර්මයක් කියලා තේරුම් ගන්න බැහැ. ඉතින් බැලුවේදී අද දාකාන කොයි තරම් දුක් ලබා දුන්නද? ඉදිරියේ තව තවත් තව තවත් තව තවත් විශාල දුක් මේ ශරීරයෙන් ලබා දෙනවා. මුලින් මහා දුකක් ලබා ගැනීම ශරීරයේ දෙයි මුලින් ඇලීමක් දෙන්න බැරිමක් දෙයි මේ ශරීරයේ දෙන ඇලීමක් වෙනා නෙමෙයි බැරිමක් වෙන මේක මගේ දෙන්නේ දුකම නෙමෙයි දෙන්නේ මේක මගේ දෙන්නේ මොඩකම අන්තිජානේ මේ ශරීරයේ යථාර්ථය දන්නේ නැති නිසා ඒකේ ඇලීමේ හේතු බැරිමයි ඊළඟට මේ ශරීරයේ තමන්ගේ අපලෝකපණියයි දැන් කායපස්න භාවනා කරලා අවබෝධීදී මේ කියන්නේ මහත්කමක් පරිය අපෝපීතෝ ආයවාදීතාවකට නියමී පුතකාමී දැක්කා. මේකේ දහස් කොට බාහිර ලෝකෙ නැති කරගත්තු දහස් කොට අතේ අල්ලාහට දහස් කොට මේවා මමනේ මගේ කොච්චර මම දෙයක්ද කොච්චර මගේ දෙයක්ද මේකයි කිසිම කෙනෙක් නෑ දැක්වෙන්නේ නෑ අනාගතේ දක්වන්නේ නෑ මේකයි කිසිම කෙනෙක් නෑ දක්වන්නේ ඒකෙත් මේකයි මේ කයේ පාදයේ පොලේ ඇතිවෙන්නේ නැති යන මේක දුක්ඛ අවධානය ඒක නිසා ව්‍යාපකන කලකියාවිය මේ හේතුඵල ධර්මයේ අපි සුභව ධර්මයන් කියන වචනේ ආදේශ කළොත් විස්තරාගාමී අපි සිටින් මම කියලා මගේ කියලා ගන්න එක මම සංදේ ගමනාකාරයෙන් නැිනවා. මෙන්න මේක සිටින් කියන මුලාකර අන්තිමයේ මේක විකාන්තයෙන් දුකක්යේ දුක් ලබාගෙන ඉන්නානේ දුක් කරන උන්දනේ කියලා හිතලා මේ අයතනයේ සංගලාගේ සම්පූර්ණම පහමේ දෙන්නේ. අයිතරන්නේ මගේ හිතේ මේකයි කිසිමයක් නැහැ කිසිම දෙයක් නැහැ මේක කරන්නේ වැඩියෙන් දෙන්නේ කලකනේ මම දැක්කා මම මේක පස්සේ ගන්නේ මොකද කියලා කලකේ ඉන්නේ සංග්‍රහයෙන් කරන්නේ ඒ කාන්තේම දුක්ඛ සත්‍යයි අයංකිතාවේ මේ දුක්ඛ සත්‍යයේ ඇලෙන්නේ දුක්ඛ සත්‍යයේ දැනෙන්නේ මේක තමයි කියලා ගන්න මොඩ මොනිකාද කියන්නේ ඒ නිසා මේ කල්පයේ කියනවා ගැනීම ඡන්දය රාගය සම්පූර්ණයෙන්ම අයින් කරන මේකයි මට සිද්ධ කරගන්න කියන්නේ. සිතේ දැනීමයි කරන්නේ. දැන් අපි වේදනාවට කරමු. මේ දුක වේදනාවට ඇලුනා දුක් වේදනාවට ගැටුණා සම්මාන කරන පොඩි දෙයක්. නම් කියන්නේ ඒකයි. මානෙ ඉක්මන් කියවලා දැන් ඒක මෙන්න කන්නන්තනේ එතනදී බුදුහාමුදුරුවෝ ධම්ම දේශනා කරන අනුමය රූපකතා දිනුනෝ ඒ රූපකතා ධම්ම දේශනා කරනවා මානසික ඔබ මෙන්න දවස් කමින් ඉඳලා මිනිසුන්ට බාධකයක් ඒ කියන්නේ විකල මහාවීරයන් ආනන්දයන් දරුණාට පස්සේ ඉතින් ඒ කියන්නේ අපර යටිව මනිතරි පිටින් ගලනවා ගන්න ශක්තිය දැන් අපට එනම් පිළිවෙල ප්‍රජාන මහන්සියලා සිටින කාලේ තිබුණා ප්‍රජාන මහන්සිය දවස් නිම්පාන් පරසන්නට දේශනාවක් දෙන්නට කියලා තිබුණා විස්තර දෙන්න දෙන්නේ මායා කල්පනා කළා මම මේක වළක්වන්න ඕනේ ලොකු නගරයක් කරේ ගන්න නමුදක් ගන්න පොඩි කලාවන් මඩයන් නේද බුදුහාමුදුරුවෝ ගන්න බැරි දාන මහාන ශ්‍රමණේ මගේ පරසුන් ටික වෙනුම්කට කරේ ඒ ඔක්කොම අවධානය යොමු නැහැ කතාව පස්සේ මාර්ගයේ ඒ වෙනස පැරණි දේවල් කියලා පිටකම් දෙන්න පස්සේ ගන්නවා මේක තමයි සිද්ධ වෙන්නේ මේක තමයි සංස්කාර ධර්ම වලදී ඒ නිසා දැන් අපි කතා කරන්නේ වේදනාව ගැන. තමයි මේ සුඛ වේදනාවට බොහෝ දෙනෙක් තමන් අත්දැකෙන සුඛ වේදනාව ඇලුනා බැලුනා. මේ සුඛ වේදනාවට ඇලෙන නිසා, බැඳෙන නිසා තමයි සුඛ වේදනාව සෝයාක් කටයුතු කරන නිසා තමයි මේ ලෝකේ හැම දෙයක්ම කරන්නේ. ආවල් දී කරන්නේ සුඛ වේදනාව ලබා ගැනීමට නෙවෙයි කියලා කියන්නේ නැති කරන්නේ. මේ ලෝකේ යම්තා දේවල් කරනවා නම් කරන්නේ සුඛ වේදනාවද ඇලීම නිසා දැනෙන නිසා. මේ සුඛ වේදනාව විස්ස ඇලීම දැනීම ඇතිවන්නේ සුඛ වේදනාවෙන් යම් කිසි ආස්වාදයකට දැනෙන්නේ. ආස්වාදයක් දැනෙන්නේ නැත්නම් ඒක දැනෙන්නේ. නමුත් මේ ආස්වාදයේ බැඳිලා බැඳිලා සුඛ වේදනාවට ආස්වාදල සම්මෙන් රාගෙන් බැඳි නිසා සුඛ වේදනාවට ගැටුණා. සුඛ වේදනාවට ගැටීම නිසා සංසාරේ බරේ පුරා මෙතෙක්කල් අපි ආවා. බුදුරජාණන් වහන්සේ පහළ ලෝකයේ බුද්ධන්නේ දේශනා කළ සතරාස සත්‍ය අත්‍යවශ්‍යම වෙනවා වගේ බඩතල පෙන්වනවා. පාරමී ශක්තිය තියෙන බුදුරෝ ඒ බුදුරෝගේ උපසාරණය විනාශනා නම් අවබෝධ කළා. මේ අය අප සමග මේ දක්වා සංසාරේ පුරා මේ ඉඳ දෙන්නේ ආවේ ඇයි? මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ තියෙන සංග්‍රහයේ අයින් කරගන්නට නොහැකි නිසා මේ පංචස්කන්ධයේ කෙරේ තියෙන ඇලීම බැඳීම පිට නිසා මේ මෝඩකම පිට තුළ ඒ අවිද්‍යාව පිට තුළ ක්‍රියාත්මක වෙන නිසා විදේශා තේරුම් ගන්න මේ වේදනාව කියන එක අපි නලබන පිනබන සනසන තෘප්තිමත් කරන දෙයක් නෙවෙයි. මේ සමතවතින් ඒකකේ ඇලීමක් බැඳීමක් බැඳීමක් කරගත්තා නම් අපි දුකට සල්ල කරන සසරට ඇදගමන ජාති කරා ව්‍යාධි මරණ දුක් කන්දරවලට අපිව තහින්ද කරන ධර්මයක් කියලා. ඒක පැහැදිලිවම හතරකින් දැනෙන. ධාතුකට මේ වේදනාව කෙලින් මුණ ඇදී හම්බම බැදී මත මොනතරම් යතන කාර්යයක්ද? මේ සංසාරයේ ජීවිතේ පුරාපිට වේදනා ගැලෙන්නේ නැත්නම් මේ කටයුතු කරලා පිට වේදනාවක් ඇති වෙනවා. ඇති වෙන්නේ අපිට කියන්නේ. නාලදෑකට පුස්තිනවාගේ දැන් මාතෘකාවට ඇතුළේ ජීවිතේ පුරාම දිනන ප්‍රේරණා කරන මොනවද කියලා කියනවා. කිසිවක් නෑ ඔක්කොම නිර්දයය ගන්න. මෙන්න මේ නිර්දයය ගන්න වලට ඒ වගේම මේ දුක වේදනාට ඇලීම නිසා දුක් සමුදය ක්‍රියාත්මක වෙයි. මේ දුක් සමුදය සත්‍යයට කියන්නේ ඒක නිසා මේ වේදනාවේ මගේ කිසිම ඇලීමක් නැහැ, කිසිම දැනීමක් නැහැ. උද්දේක නිතර කර්මන නැතිලදී දැනෙන්නේ යාමේ කියලා හිතාගෙන දැන් මම තේරුම් ගත්තා විච්ඡ දීපෙන් කරන්නේ මගේ පහන් නැතර වෙන්නේ කියලා තේරුම් ගන්න. අම්මගේ අදට තේරුම් ගන්නවා. ඒ දෙයිලා මේ දේශනා කරගෙන දැනට සම්බේ. කාගේ ඇලීම සම්පූර්ණයෙන්ම නම් වේදනාවේ අනුමාත්‍යයක් දැනගන්නමේ උදේ දැන් නවත්තේ මෙච්චර සුබලෝ කාගේ මෙච්චර කරනවා ගන්න දැන් කියලා කරේ. දැන් හරි. දැන් අපි බයින සංඥා සංඛාර විඥාන වලට සංඥා විඥාන සංඥාව ගැන හඳුනා ගන්න ඉගෙනීමේ ආදාන රූප දැක්කට පස්සේ රූපේ හඳුනා ගන්නට අන්නාවේ නිරාව මාතේ සංඥා කියන මගේ සිතෝපනා සංඥා කියන නිරාවය නියතියක් ඇතිදී එන්නලා ලෝක සත්‍ය මුලාවෙන් ගන්නට තමයි සංඥාව කියන්නේ ගැරණියක් නෑ ගැරණිය දුන්නා කියලා දෙන්නවා ඉන්නේ නැහැ ඉන්නේ ඉන්නයි කියලා කියනවා. ශරීරයේ අංගපත දේවයෙන් අඳුනවට මූණාටයි අන්න අපේ ආධිවතේ. සියලු දේවල් නෑ නමුත් මේ දේවල් තියෙනවා කියලා කියන්නේ මම දීලුකෝ කියනවා වගේ පතර තියෙනවා. නමුත් පතරක් නෑ. එහෙනම් සත්‍ය රැකෙන්න ඒකපර මත ත්‍යාගකන රූප ධර්ම සහ නාම ධර්ම ලෝකේ පවතින මේ වාසේ සංඥාවේ මුලාවන සංඥාවෙන් විපරීත සංඥා කියලා දුක් සංඥා දුකලාදෙන්නේ මුලාවටපත් වෙනවා. මේ මුලාවට පත්වෙච්ච නිසා තමයි අපි සංස්කාරයේ මේ මුලාවෙන් බැරෙන්න බැරුව දඟල දඟලම ඉන්නේ. සංඥාවකම් දීපු කරුණා ස්කන්ධයක් මුළු දිත්තේම නැහැ කිව්වත් මොකද ඒකෙන් තමයි මේ මුලාව සම්පූර්ණයෙන්ම සත්‍ය මුලාවට පත් කරන්නේ. මා කලින්ද බුදුහාමුදුරුවෝ ළඟ ඉච්ච දෙමින්දාව සම්මන් කරන්න කියලා ඉඳලා බාහනා කරන දස්නේ නෑ ඔබෙන් මට වැඩන්නේ කියලා අයින් කරන්නේ. මේ සංඥාවෙන් මෙතන බුදු කෙනෙක් ඉන්නවා කියලා ගන්න. සිද්ද තුළ පහළ වෙන සංඥාවන් හැර මෙතන අනිත්‍යයක් නෑ. මේ සංඥාවෙන් ඇලිච්ච මේ සංඥාවේ නිසාම සංඥාවෙන් මුලාවෙච්ච නිසා අපිට ඇත්ත දකින්නට බැරි වුණා අපේ මුලාවෙන් මුලාටපත් වුණා අවිද්‍යාවෙන් බැහැරුණා ඒ අවිද්‍යාවෙන් බැහැගත්තු නිසා බලයකට පිළිතුරු දෙකට පිළිතුරු ආවා මේකයි ඒක නිසා මේ සංඥාව කෙරේ මොන මෑදීවක කර්මා ලබා ගන්නයි කියලා දැනගන්න ඕනේ. දැන් සංස්කාර හිතට සංස්කාර ඇතිවීමම දුකක්. යම් කිසි කෙනෙකුට සංස්කාර විරහිත නිවනට ඉදපත් කරගන්නට පුළුවන් නම් සංස්කාර සමනය කළ අනිත්‍ය චේතෝ සමාධිය නැත්නම් අත්තරේතරේ සමාධිය සිතපත් කරගන්නට පුළුවන් නම් නැත්නම් ධ්‍යාන මට්ටමකට සිතපත් කරගන්නට පුළුවන් නම් ඒ සංස්කාර දුකෙන් ගලායක කොච්චර නම් දුකක්ද පරක්ද දෙන්නක්ද ඒක හොරාසිතය ඇතුලේ අවබෝධ කරගන්න පුළුවන් අනිත්‍යයට ඒක තේරෙන්නේ නමුත් සිිතේ සිිතේ ගලා යාම මේ කාන්තාවේ දුක ඒ සිිතෙන් ගලා සිිතේ ගලා යාම නිසා නැවත නැවත සංස්කාර දුකට පත් කරනවා අවිද්‍යාව පිටතට ඥානක වෙන දෙයක් නෑ. ඉතින් නිදායයෙන් සිදුවේ කරයන් සිදුවේ. ඒක අපේ සංස්කාරයේ සංස්කාරයේ ඥානක වෙනවා තමයි උත්පත්ති ලබන. ඒක නිසා මේ සංස්කාර දෙකේ කුසල සංස්කාර දෙකව මේ අවින සංකෝණයෙන් ගණන් කරන්නේ. කුසල වලින් අපේ සංස්කාරයේ දැනම නැති කිරීම කරගන්නවා. අකුසල ගැන කතා කරන්නේ කුසල අකුසල සංස්කාර උද්දකරේ කියන චන්ද්‍රාගයයි තමයි. ඒවා නිසා නම් නැවත නැවත සංස්කාර ඉදරවන්න තියෙනවා මෙතන දුක් සංදේශයයි. සියාමනේ මේ දුක් සංදේශයෙන් නම් දේරුම් ගන්න අත්හරිනා තහරිනා කියලා තමයි. කවර සිටින් සංඥාවක් ඉවතේ පහළ යන ඒ දුක්ම සංස්කාරයන් හරිනා. සංදේශේ රාගනේ විඥාන සංදේශයයි. විඥානයේ පැවැත්ම නිසාමයි අපි දුක්ඛම් බව කරන්නේ. අපි නම් මෙතන ඉන්න ඔක්කොම දැන් සීන කියන දෙයකටයි මොකක්දයි වායයක් කරලා ඔක්කොම සීන විතරයි. හැබැයි මේ අද කිසිම දුකක් නෑ දෙකේ පැවැත්ම සාවකාලික වශයෙන් කාලයකට පස්සෙ. මේ සිිතේ පැවැත්ම පවතින තාක්ෂණ දුක්ඛ දකින්නේ. අනිත්‍යයෙන් මේ ප්‍රතිසන්දි විඥාන සංජාතේ භවකටිත් පරම්පරාවක මේ ඇතිවීදී නැති නැති යන මරණ මොහොතෙන් පස්සේ මේකෙන් චිතේවා තවතැනකට ආයතනක උපදින මේ විදිහට මේ චිත්ත පරම්පරාව ඇතිවීමෙන් නැතිවීමෙන් දිගින් දිගට ගමන් කිරීම නිසාමයි භවයේ මේ සිදුවීම සිදුවන්නේ ඊට දුක්ඛ සංකේත ශක්තිය ප්‍රයත්න කිරීම මේක තේරුම් ගන්න. මේ විඥානයේ කෙරේ මගේ අත්දම තේරුම් ගන්නට දැන් කතා ගන්න සුදුසුනේ. මෙතෙක් කල් මේවා මුදගන්න කියලා හිතුවා. මෙතෙක් කල් මේවා පිටින් ඇල්ලුවා උපාදාන කළා මේවා කෙරේ බැලුවා මේවා මම කියලා හිතුවා මගේ කියලා. මේක එකක්වත් මම සෝමගේදී මේ සෑම ධර්මයක්ම නාම ධර්මයන් ඇතුණා පැවතුණා නැතිණා කෙරෙතුණා. මේ තුනක් අපි ගන්නට කිව්වක් තේරුම් ගන්න ඉතිරියන්නේ. ඒ අවබෝධය ඇති කරගෙන මේ සියලුම ධර්ම මම සිතින් අත්හැරන අත්හැරන අත්හැරන කියලා අත්හැරින. ඒකත් මේ විදිහට මේ මේ මේ කරුණික තව ගොඩාක් කරුණිකයන් වෙන ප්‍රමාණයක් කියලා හිතම දැන් විනාඩි 5ක් මම බලනා ගන්නන්නේ අවස්ථාව දෙන මෙතන ඉඳගෙන මුළු දෙක්ෂේම සංස්කාර පිළින් අතහරිනවා අතහරිනවා කියලා අතහරිනවා. බාහිර ලෝකයේ අදීනීවත් නොකොන් පිළින් අතහරිනවා. ජීවි අනේදී අය සිතසත් දේවදමන්නෝදේ අභියෝගයට අවදෝරාවෝ කොහොමද කියන බැරිමත් හරි. කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන බැරිමත් තමයි හරි. ඒක කිසිම කතාවක් නැහැ. ඊළඟට තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ කියන ඇති මොක්කම අත්හැරි අත්හැරලා මේ සියල්ලම සම්පූර්ණ මාතෘකාවට පිටින් පිටියා බලන්නේ සිත නිතරම දෙන්නේ මේ නිශ්චල ටිකක් අත්හරිනවා කියලා අත්හරිනවා. සිත නිශ්චල වන ඒ නිශ්චල වූ ටිකක් මම දැන් අත්හරිනවා කියලා අත්හරින්න ඒ නිශ්චල වූ ටිකක් අත්හරිනවා කියන්නේ අත්හරිනවාද මේ අත්හරිනවා කියන එක මම අත්හරිනවා කියලා අත්හරිනවා. මේ මාතෘකාවත් පස්සේ පාරමී සත්‍යය කියන දෙයකට සිතට කිසිම අරමුණක් නැතුව සිත සංසිඳිලා නිලායන් තත්යකටපත් වෙනවා. මේකත් සංස්කාරය මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි මේ සංස්කාර නැති නුඹන සංස්කාරයේ ජීවන දෙමිතයි සූත්‍රන්න එතකොට සාමී සත්‍යයෙන් දෙන්න දෙන්න දෙපතරන් පුරාමේ දැන් නම් සබාවතාවය අසාරයි මේ විදිහට මේකට අතහරින්නට පුළුවන් වුණා නම් සමාධි ප්‍රඥා දියුණු කරනකොට සංකප්පන් දේ අතහරපත් අවබෝධ කරගෙන සීනි කරනකොට පමණයි ඒක කාණිට පුළුවන්. ඒ ඒ ආකාරයෙන් සම්පූර්ණයෙන්ම සියලුම ධර්මයන් අතහැරියා නම් සංස්කාර විරහිත තත්ත්වයකට පිටපත් කරගන්නට ඉඩතියි. භාවනාවෙන් දිනු කරනකොට නම් මේක ඒකවත් අවශ්‍ය නැහැ සියල්ලම අතහැරින්න දෙන සිතුවිලි මාත්‍රේ ඇති වෙනකොටම මුල වේශයෙන් ආකාරයට විශේෂ දිනුස්සක ධර්ම දහස් දාපුද්ගත වෙනවා. ඉතින් මේකේ නේද කෙනෙකුට මේ විදිහට කටයුතු කරන්න ඕන මේ අතහැරීම නිත්‍යයට ගියාට පස්සෙත් දිනපතාම ටික ටික පුරුදු කරන්න. යම් හේකින් මරණයට පත්වන වෙලාවේදී අපගේ සුදුතර ඇලීමක් ඇති වුණා නම් බැඳීමක් ගැටීමක් ඇති වුණා නම් මේක වශයෙන්ම දෙබතුර යන්නට තිබෙනවා මේ විදිහට මේ අතහැරීම පුරුදු පුහුණු කරලා හැම දවසම දවස් දෙකකින් හතරක් පහක් පුරුදු පුහුණු කරලා සිටින කෙනෙක් තිබෙනවා නම් සත්‍ය වශයෙන්ම මරණයට පත්වෙන මේ සියල්ලම අතහරින්න වෙන බව දන්නවා වෙන තරමකට දෙයක් නැති බව දන්නවා ඒ නිසා සියල්ලම අතහරින්නට පුළුවන් පහසුවෙන් නියත වශයෙන් දෙවිදෙනෙකුට සුභතිය කොට දෙන්න පුළුවන්කම ලැබේ. මේක නිවන කෙරෙහිවත් සුභතියක් ලබා දීමට මේකම යන ගමනේ කියන ඒකාන්ත වශයෙන් හේතුයි. ඒකත් ඒ විදිහට අතහැරීම පොදු කරන්න ඒ දාමස්තර අපේ කටයුතු පටන් ගන්න බරන් තෝරේ දැක්කන භාවනා කරන සෑම එකක් වාගේ මේ මේ ඇට කියලා දුන්න සාරූපයෙන් කරන ආකාරයේ කියලා දෙන්නේ කළා. මේ අය මේ භාවනා කරන අතරින් කායපස්නාවේ සුලිත භාවනාව, මනෝසුත භාවනාව හෝ නැත්නම් සතදාන අවස්ථාන වශයෙන් දැක්කන ධාතු මනසිකාර භාවනාව හෝ ආනාපාන සති භාවනාව හෝ අවරයක් කරන්නේ මේක සුලින් කරන්නට පුළුවන් නම් ඒ සුලින් කරන්නට පුළුවන් සිත එකතු වෙන්නේ බොහෝ වේලා කරන්නට පුළුවන්. ඒ භාවනා ක්‍රමයේ තෝරාගෙන දිගින් දිගටම කරන්නට පුළුවන්. සතියෙන් වැඩ කරන එක කායන් පස්නාවේ දැක්කම කොටස මේ දින හත පුරාම මා හිතන්නේ මේ සම්පූර්ණ සතියෙන් වැඩ කරන්නට ඇති කියලා. නිශ්චයට ගියාට පස්සෙ උදේ නැගිට්ටාට පස්සේ අදිස්ථානය කරන්නේ මම මේ සයභාගය තුළ කරන සෑම දෙයක්ම සිහියෙන් සතියෙන් කරනවා කියලා එහෙම අදිස්ථාන කරන සෑම දවසකම උදේ පාන්දර විනාඩියක්වත් සිහියෙන් වැඩ ගන්න පුළුවන්. මේක ටික ටික කාලේ වැඩි කර ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට. මේ මාතෘකාවල ඇත්ත කාන්තාවගේ මේ අ බතරමලකට කාන්තාවක් මඩ ඉන්න ප්‍රකාශ කළා මුළු දවස පුරාම දැන් ක්‍රියාවන් දැන් මම ස්වාමීන් වහන්සේ සතුටින් වැඩ කරන්නේ. සතුටින් කරන්නේ කියන්නේ. ඒකත් ඒකටපත් කරගන්න පුළුවන්. මිනිස්සේ සෑම වැඩක්ම කරද්දී දූතලිය පිළිගන්නේ. නිකන් නෙවෙයි. ඒ නිසා මේ ඇයට සම්මාසකේ තාමත් අවශ්‍යයි. සති ඉන්ද්‍රිය වැඩි යුතුයි, සති බලය වැඩි යුතුයි, සති සම්බුද්ධංගේ වැඩි යුතුයි. ඒක නිසා සතර සතිපට්ඨාන ධර්මයන් සම්මාසකේ වශයෙන් හඳුන්වන්නේ මේ නිසා සතියෙන් වැඩ කරන්නට දැන් අදිස්ථානය කරගන්න මිනිස්සුන්ට ගියාට පස්සේ මේක මේ භාවනා කරන දැන් අතහරින්නේ විකටම විකටම කරගෙන කරගෙන යනවා. මේ විදිහට කායන ප්‍රශ්නාවේ කවර භාවනාවක් හෝ ඊට අමතරව සතියින් වැඩ කිරීම කියන කර්මස් සම්බන්ධයෙන් ඒ කායන ප්‍රශ්නාව වඩන්න තිබේ. සිතාන ප්‍රශ්නාව හෝ ධර්මාන ප්‍රශ්නාව නැත්නම් වේදනාන ප්‍රශ්නාව කියන අනුපස්නාවලින් කවර අනුපස්නා භාවනාවක් හෝ හොඳින් කරන්නට පුළුවන් නම් ඒ භාවනාව දිගටම දිගටම කරන්න ධර්මාන ප්‍රශ්නාවේ අපි පංචස්කන්ධය අරමුණු කරමින් කරන භාවනාව කියෝ ඊළඟට දෙක්ඛණ්ඩ කර්ම ආරම්භ කරමින් කරන භාවනා සංඥාකාරය දැක්වුව ඊට අමතරව ආයතන අරගෙන භාවනා සංඥාකාරය පෙන්වුව චතුරාර්ය සත්‍ය ධර්මයේ මත කර ගන්න ආකාරය පෙන්වුව මේ ආකාර අතරින් කවරෙකක් හෝ තමයි ටිකක් පහසුවෙන් හොඳින් තේරෙනවා නම් කරන්න පුළුවන් නම් අන්න ඒ භාවනා ක්‍රමයේ දිගටම දිගටම අනුගමනය කරගෙන යන්න භාවනාව අතහරින්නේ දෙපා ජීවිතේ පුරාම භාවනාව ජීවිතේ එක කොටසක් කරගන්න. ඒ කියන්නේ ඒකත් ජීවිතේ එක කාර්යයක්. අතහරින්නට එපා. මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි කවදා හෝ දවසක නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒකට මා දැන් කියන්නම් මේ භාවනා පන්තිය පවත්වන්නට හේතුපාදකෝ කාරණා. අපේ මෙතන ඉන්න මේ කෙනෙක් මහන්සියට අද 50 වෙනි වසර ලබන 50 වෙනි උපන්දිනය. මේ 50 වෙනි උපන්දිනයේ ආරම්භ කරමින් තමයි ඊට සතියකට පෙර දීපති ඉරිදා භාවනාව ආරම්භ කළේ. ඒ මේ නෑනන්ගේ උදාර අදහස නිසා තමයි මේ ඇද මේ සතියක් පුරා මෙම ස්ථානයේ තැනිලා මේ අද සිල්ලෝ ආදී වස්තුන සීලෝ බාල සීලයක් හරි සමාදන් වෙලා ඒ සීලේ ආරක්ෂා කරන්න පුළුවන් උනේ සතියෙන් වැඩ කරන්නට පුළුවන් උනේ ධර්ම දේශනා අහන්නට පුළුවන් උනේ සමත භාවනා විදර්ශනා භාවනාවන් කරන්නට පුළුවන් උනේ මේ තේස අතරින් සිදුවෙක් ඇත්ත වශයෙන්ම පළමුවෙන්ම ධර්මයේ අධ්‍යක්ෂ සිදුවෙක් තමා හිතපු මාර්ගයට යහ මාර්ගයට ගමන් කරන්න පුළුවන් සත්‍ය උදා කරගත්තා. අනිත් අයට සමහර අය ධර්මය අවබෝධ කරේ නැති වුණා. ඒ දැනපත්ත්‍ය වශයෙන් ධර්මය දැක්කේ නැත්නම් යම් කිසි යම් කිසි අවබෝධයක් ලැබුවොත් ඒ විදිහට මේ ඇයිට මෙවැනි කුසල කර්මයන් කරන්නට අවස්ථාව භාග්‍ය උදා කර දෙන්නේ මේ නෑනියන්ගේ උදාර ඒ උදාරදා එනිසා මේ සෑම දිනම දැන් අපි මේ කියන වාක්‍ය කියලා මේ නෑනියන්ට පින්කම් වල ආශිර්වාද කරන්නට මේ ඔක්කොම අප අපේ ශීලයේ සතිය පුරා සීල ආරක්ෂා කිරීමේ කුසලයක් සතියෙන් යුත වැඩ කිරීමේ කුසලයක් සමාධිය ලැබීමේ කුසලයක් ධර්ම ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයක් ඒවගේම සමත භාවනා විපස්සනා භාවනාවන් කිරීමේ කුසලයක් අර ධර්මයේ අවබෝධ කරලා ඒ කියන කල්පනා කරන අපි ධර්මයේ අවබෝධ කරගන්න කුසලයක් තමයි සීලයේ කුසලය මෙන්න නෑනෙන්ද අනුමෝදන් කරනවා අනුමෝදන් කරනවා අනුමෝදන් කරනවා මෙන්න මේ සාදු කියලා මේ තියෙන මේ දඟේවා මේ දින වල බලෙන් ඒකාන්ත වශයෙන් මේ නෑනියන්ට විදුක්ව ලැබේවා කියන්නේ නිරෝධී භාවය ලැබේවා ඒකත් භාවය ලැබේවා සාසනික සේවයක් උදාර සේවයක් දැනට කරගෙන යන මේ සාසනික සේවයේ විදිතම කරගෙන යන වාසනාව ශක්තිය නිරෝධී භාවය ආදී ලැබේවා සත්‍යයක් දැනීමක් ලැබේවා ලෝක සත්‍යයක් ඒකට ඒකාන්ත ලබා දීමට නිදුක් නිරෝධයේ සත්‍ය භාවය ලැබීමත් ඒ වගේම යම් කිසි ග්‍රහවල දෝෂාදියක් නම් ඒවා දිරීමත් යම් කිසි උපදී උපත්‍රයක් නම් ඒවා දිරීමත් නියපත්ති කරතෙන් නිරෝධී ජීවිතය ගත කිරීමට වාසනාව සත්‍යයක් නිවනයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද තේමෙන් දාසුසුනේ කරන්නම් මේ මෑණියෝ අත් වශයෙන්ම මේ නිස්ථානයක් ලැබුවා මේකත් අතිශයින්ම විශිෂ්ට ක්‍රියාවක්. සාමාන්‍ය කෙනෙකුට මේ නිස්ථානයක් හදනවා කියන එක සංකල්ප කතාවක්. ඒ මේ පමණක් නෙවෙයි ඒ විදේශගතව විදේශීය ගෝලායකත් මේ ධර්ම මාර්ගයේ යොමු කරමින් ධර්මයන් ප්‍රාදීන භාවනා කරන ප්‍රාදීන ඒ අයට උපකාර කරනවා. ඒ වගේම මේ ඇයට මේ විදිහට මේ භාවනා පන්ති පවත්වන මේ වෙලාව භාවනා කරන බවට අවශ්‍ය උපදේශ ආදී දෙනවා. මේ විදිහට උදාර සාසනික සේවයක් මේ නියමිත කරනවා. විශේෂයෙන්ම අපි කරන ලද අතුරු කර්මල විපාක ශක්තිය විදේනක් වාස්තුනක් පතේ දුනක් දෙවන්නට සිදෙන කර්ම විපාක අපන නසත්තාතේනි ප්‍රතිඝාතන කියලා නිසා කොහොමද වෙන කර්ම විපාක ශක්තිය අපි කොයි තරම් කොයි උසස් කර්මයක් අවබෝධ කරගෙන ඉන්නේ අපසයක් දකින්නට පිළිනවා. බුදුහාමුදුරන්ගේ කර්ම විපාක ඵල දෙන්නා. අන්න ඒ ගැන කියන්න දෙයක් නෑ. ඒ නිසා ඒ කර්ම විපාක සත්‍ය මේ නෑ නෑනේ පුදුනා යන්නම් කර්ම විපාක සත්‍ය බුදුරජාණන් වහන්සේ මේ පාඩයක් දක්වලා තිබෙනවා. යක්ෂ පාපං සතං සම්මං කුසලේන සුඛියති. යම් කිසි කෙනෙක් අකුසල කර්ම අතීතයේ කළා දෙනවා නම් ඒ අකුසල කර්ම වල විපාක සත්‍යයි. කුසලේන කුසල් බලෙන් සුඛියති සම්මනය කරනවා. ඒක නිසා මේ ආකාරයෙන් කරන ලද මේ මහා පුණ්‍ය සත්‍යයන්ගේ බලයෙන් මේ නේනගේ ඒ අකුසල කර්මයන් පාපසත්‍ය දෙකෙනා නම් මේ කුසල කර්ම සත්‍යයේ බලයෙන් මේ අකුසල කර්මයන් සමනය වේවා. මුදත් භාවය ලැබේවා, නිරෝගී භාවය ලැබේවා, සුවපත් භාවය ලැබේවා. යම් කිසි ග්‍රහ දෝෂාදියක් නම් ඒවා දෝරී දෝෂ වේවා අමනුෂ්‍ය මානුපත්‍රාදියක් නම් ඒ බුදුගුණ බලෙන් විශේෂයෙන්ම හේමයන් අවබෝධ කර ධර්ම සත්‍යය බලෙන් දෝරී දෝෂේවා සනසීම සාන්තියදා ප්‍රබන ඉදිරියට මෙලි අවසාර ශාසනක සේවයක් දීමට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් මේ ඇයට මේ කරන දේ මේ මා සතිපුරා දුන්න ලෙස සත්‍යයේ බලෙන් මේගේ ජීවිතයේ යම් කිසි ධර්ම ප්‍රාර්ථනා නැත්නම් මේ සියලුම ධර්ම ප්‍රාර්ථනා මුදින්පත් වේවා ඒ වගේම මේ ඇයට විදුක් නිරෝධී සුවපත් භාවය ලැබේවා තවදුරටත් මේ භාවනා ආදී කුසල කර්මයන් සිදු කිරීමද හැකියාව වාසනාව භාග්‍යවතා වේවා මේ විදිහට කටයුතු කිරීම තුළින් විශේෂයෙන්ම විදර්ශනා භාවනාව කිරීම තුළින් මේ හැටත් මේ සියලුම ආශ්‍රයන් ධර්මයන් සේකලා ආශ්‍රයන් සේකලා බලාපොරොත්තු වෙන පරිපූර්ණ පරිදි මේ සම්පූර්ණකත් වාසනාව සත්‍ය උදා වේවා කියලා මේ කතාව ප්‍රකාශ කරනවා හොඳයි. එතකොට මේ අපේ මේ දක්වා ගන්නක සීලෙන් කුසල අපි දෙවියන් නම් මොඩල් කරමු ඒ සඳහා ආකාශත්තාදී වෙන පාඩේ කවුරුත් කියනවා. ආකාශත්තාදී දුම්මත්තා දේවානාම මනිතා kami. Kami punya masalah Ini kalau sebelum saya satu ada melihat saya selesai කර්මයාපත්පත් වේවා ප්‍රාර්ථනා කරමින් සංසෙන් ධර්මයේ කුසල හේතු වාසනා වේවා යන සත්‍යතාවක් යන සබ්බේතියෝ විවදින්තෝ සම්බ රෝධෝ නස්සතෝ මාතේ දාත්තන්තරායෝ සුතේ දේහාල්පෝ භවෝ භවති සබ්බ මංගලං දක්ඛන්තු සම්බ දේවතා සබ්බ දුක්ඛානි භාවේන සබ්බ ධම්මානි භාවේන සබ්බ සංධාන භාවේන සදා සුත්තේ භවන්තේ අභයාතන සෝදිස්ස නික්ඛං අද්ධාපචායන සත්තාරෝ ධම්මා බද්ධන්තේ ආයුවන්නෝ සතං බලං ආරාරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනී විච අතෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාතේ සමින්දතෝ ඒකත් වේවා සම්දිනාත මනස් කරනත් වේවා